එහෙනම් මම ආයෝජනා කරනවා අපි සතියේ සතිය විකාශනය ගැන පොඩ්ඩක් කතා කරොත් හොඳයි කියලා. මේ ආධුනිකයෙක් පටන් ගන්න සති මාත්‍රේ ඉඳලා විවිධ අවස්ථාවක සතිය ආකාරයකට කරගෙනවා. මේ අවස්ථාවන් පිළිබඳ අපිට පොඩි විග්‍රහයක් කරලා දෙන්න පුළුවන් නම් හොඳයි කියලා මේ සතිය කියන එක පාලි වචනේ සිංහලෙන් අපි සිහිය කියලා දාලා තිනවා. ඉතින් ඒක බුදුජාන් වහන්සේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල ආරම්භක ස්ථාන වශයෙන් තමයි මතක් කරලා තියෙන්නේ. එක පැත්තකින් සතිපට්ඨාන හතර අනිතික සතිපට්ඨාන හතර මතක් කරන වෙලාවේදී ඒ සතිය නැත්නම් සතිපට්ඨානය ඒකායන මාර්ග වශයෙන් සඳහන් කරලා තියෙන නිසා මේ වගේ ප්‍රශ්නයක් අහන එක සාධාරණයි. ඒ මොකද අපි බෞද්ධයන් වශයෙන් අනිවාර්යෙන් දැනගෙන තියෙන්න ඕන දෙයක්. ඒ සතියටම තේරුම් ගන්නේ මොකද මේ නිතර පාවිච්චි නැති වචන නිසාගේ තේරුම් ගැනීමට අපි සමාන වචන සමානාර්ථ පද යොදනවා ඒකට අප්‍රමාදයට අරගෙනවා අරගත්තට මොකද අප්‍රමාදී පදය සති වගේම ව්‍යවහාරෙන් ඈත් වෙච්ච වචන ඒ නිසා අපිට මාතෘකාව හඳුල්ලා දෙනකොට සතිය හඳුල්ලා දෙනකොට ඒකට සිද්ධ වෙනවා මේ අර්ථ දෙන්නේ ඉතින් ඒ සතිය සහ අප්‍රමාදී කියන වචන විස්තර කරනවට වැඩිය අසතිය සහ ප්‍රමාදය කියන වචන අපිට behavior හුරුයි. යමක් කරනකොට ප්‍රමාණ වෙයි කරන්න ඕන. විශේෂයෙන්ම අපි මේ වගේ සාකච්ඡාවක් මෙහෙවනකොට හැම කෙනෙක්ම ඒ දෙන උපදේශ වලට බොහෝම සාවධාන වෙලා එක්කෙනෙක් කතා කරනවා අනික කටිය නිස්සද්ද වෙන්න ඕන. ඒ වගේ මේ ඒ එක්කෙනෙක් ඒක සලකන්නේ නැතුව ඔය කතා කරන්න පටන් ගත්තොත් අනිත් ඔක්කොටම කරදරයි. ආන්නේ වගේ දේවල් වලදී මේ පමා නොවි ඒ දේ කටයුතු කිරීම සභා ගෞරවිකුත් වෙනවා කාලයට සැලකීමකුත් වෙනවා ඒ වගේම අපිට බර වැඩකට බයින්න පුළුවන් සාමූහික ගමනක් යන්න පුළුවන් වෙනවා ඉතින් ඒ නිසා සතියට වැඩිය අසතිය ප්‍රමාදය අප්‍රමාදයට ප්‍රමාදේ ගත්තොත් අපිට තියෙන සංසාර රෝග සියල්ලම ඒ ප්‍රමාදේ නිසා වෙච්ච දේවල් අසතිය නිසා වෙලා තියෙනවා. ඉතින් අපි ඒකම දන්නේ නැතුව දිගටම මේ අසතියෙන් කටයුතු කරන ගමන් ප්‍රමාදයෙන් කටයුතු කරන ගමන් අපි නිතරම සැප බලාපොරොත්තු වෙනවා. ඒ දෙක අතර තියෙන පටලවිලි තමයි ජීවිතය කියන්නේ. ඒ නිසා අපිට මේ සිද්ධ වෙනවා මේක එකක් මේ පටලවිල්ල තේරුම් අරගන්න සතිය අවශ්‍ය වෙනවා. දෙක අසතිය නැති කරගන්න සතිය අවශ්‍ය වෙනවා. ඉතින් මේ දෙකම කාර්යබහුල කෙනෙකුට හිතාමතා ගන්න අමාරුයි. මොකද්ද මේ කොහොමද මේ දන්නේ නැති මාතෘකාව ජීවිතේ සම්බන්ධ කරගන්නේ. ඉතින් අපි ඒ සඳහා මේ සති මාත්‍රය මේ හුදු දැන ගැනීම කියන එක මේ තමයි හඳුලා දෙන එකෙන් තමයි ඒක දන්නවා කියන අදහසින් වගේ තමයි කමල්ගේ ප්‍රශ්න නැගුණේ ඒ දන්නේ නැති කෙනෙකුට වුණත් මේ සතිය කියලා කියන්නේ මේ වෙලාවේ මම දැන් මොකද්ද කරමින් ඉන්නේ කියන එක වෙනඳ අවදිය. ඉතින් ඒකට මේ බිග්ිනර්ස් මයින්ඩ් කියලා ආධුනිකයෙක්ට ඒ දැනගැනීමේ තියෙන හැකියාව හොඳටම ඇති සතිය වඩන්න. මට මම දැන් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවා. ආන්නේ වගේ තියෙන සතියක් පටන් අරගෙන ඉන්න කෙනෙක් ගත්තොත් අපි නැත්නම් හති පාසල ගැන දන්න සති ගැන දන්න කෙනෙක් ගත්තොත් ඒ බිග්ිනර්ස් මයින්ඩ් කෙනක දන්නවනම් එයාට තේරෙනවා ඒකේ ඉඳ ඉඳ ඉඳ සතිය එක චිත්තක්ෂණයක් එකට ඉන්නා වගේ නෙවෙයි එක චිත්තක්ෂණ දෙක තුනක් එක දිග්ගට සතිය පවත්වාගෙන යනකොට ඒ කෙනාට අර සතිය මොකද්ද විකාශයක් ජවයක් ගැම්මක් ඇති වෙනවා. අන්නේ ජවය ගැම්ම එක පැත්තකින් බලනකොට අනිත්‍ය දෙයක්. අපි හිතනවා නම් සතිය මේකයි ඒක හේම තියෙන්න ඕනේ කියලා. අපි ඉස්කෝලේ පන්ති කාමරේ ඉගෙන ගන්න සතිය වගේ. එතකොට එයාට මේ සතිය වෙනස් වීම කරදරයක් වෙනවා. නමුත් ඒක ස්වභාවික වර්ධනික ලක්ෂණයක් කියලා තේරුම් කර දීම තමයි මේ ප්‍රශ්න එහිමින් අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්නවලට උත්තර දීමෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි සතියට අත්පොත් තිබ්බට සතිය පිළිබඳව ආරාධන ආරම්භේ පටන් ගත්තට ඒක වෙනස් වෙන්න ඉඩ තියෙනවා අනිත්‍යයට ලක් වෙන්න ඉඩ තියෙනවා කියන එක දැනගත්තොත් ඒ සතියේ සටහන් ආකාර වෙනස් වුණාට එයා ඒ ගැන ඉච්ච ලොකුවට බය වෙන්නේ නැහැ. ඒකයි අපි මේ ප්‍රශ්න සාකච්ඡා මාර්ගයේ ආධුනිකයන් මේ වගේ දේවල් වලට විවෘත කරන්න හදන්නේ මේ සතිය කියන එක සතිය කියන එක වෙනස් වෙමින් යන එකක් කියලා. ඉතින් ඒ නිසා මේ මම හිතන තාක්ෂණික වශයෙන් පොඩි මේ පටලවිලා සිද්ධ වුනේ. ඉතින් ඒ නිසා මේ සතියෙන් ඉන්නකොට සතිය ඉදිරියට වෙනසක් බලාපොරොත්තු වෙන්නේ කියනවා. එක තමයි එක සති චිත්තක්ෂණේ දෙක තුන හතර පහ කරන්න පුළුවන්කම. අපි ඒක තව විතර සාමාන්‍ය භාෂාවෙන් කියනවා හුස්මක් සතියෙන් බලන්න පුළුවන් කෙනාට හුස්ම රැලි දෙක තුන හතරක් පහක් බලන්න පුළුවන්කම. ඒක අඩියක් බිම තියෙනකොට පියවරක් බලන්න පුළුවන් කෙනාට පියවර හතරක් පහක් හයක් හතක් එක දිගට බලන්න පුළුවන්කම. ඉතින් මේ විදිහට සතිය එක දිගට පැවත්වාගෙන යන්න පුළුවන්කම සතිය අකණ්ඩ භාවයේ මතින් අපිට පුළුවන් වෙනවා මේ කය එනතම මේ ඇඟ එනතම මේ රූප එනතම මේ ගොරෝසු දේවල් බල පවත්තන සතියේදී මනාපමනාප පහළ වෙන බව බලන්න. වේදනාව බලන්න. සැප දුක් වේදනා බලන්න. ඒකෙදි අපිට පේනවා ආධුනිකයා ගොඩක් වෙලාට භාවනා කරන්නේ සැප වේදනා බලාපොරොත්තු වෙන දුක් වේදනා දුරු කරන අදහසින්. ඒ නිසා භාවනාදී ඉතින් එහෙම එකක් වෙන්නේ නැහැ. එන විදිහට වේදනාව එනවා. ඉතින් එතකොට යාට සිද්ධ වෙනවා සතියෙන් කය විතරක් නෙවෙයි හැඟීම් දැනීම් හැඟීම් වලට වැඩි දැනීම් පිළිබඳව අවදියෙන් සතිය පවත්තන්න. ඉතින් එතකොට ඒ කාලේදී ගුරුවරයාට ගොඩාක් යෝගාවචර අස්වසාලන සිද්ධ වෙනවා. මොකද හුඟක් යෝගාවචරයෝ භාවනා කරනකොට ඒ සියලුම නපුරු නරක අදහස් නරක වේදනා දුරු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. නමුත් එහෙම එකක් වෙන්නේ නැහැ. ඇත්තටම වෙන්නේ වැඩි වෙන එක වගේ. ඉතින් ඒ නිසා යාට සිද්ධ වෙනවා ඒකට ලෑස්ති මනසක් හිතක් හදාගෙන යන්න චිත්තානුපස්සනාවක් මේ වගේ අපි බලාපොරොත්තු වෙන දේවල් නෙවෙයි සතියත් වෙනස් වෙනවා. ඒ අනුව ලැබෙන වින්දනාත් වලත් වෙනස්කම් වෙනවා. ආන්න එකට සූදානම් මනසකට යනවා කියන එක ඒක ලොකු හික්මීමක්. ඒක මේ සීල ශික්ෂාට එහා ගිය සික්ක හික්මීමක්. එහෙම නැත්නම් චිත්ත වශයෙන් කරන හික්මීමක්. ආයිති ඒක ලුඟාක්ම පුරුදු කරපු කෙනෙකුට තමයි කරන්න පුළුවන්. එහෙම නැතුව මේ ඒ ලෑස්ති මනසක් නැති කෙනාට මේ හිත ඒ වගේ ලෑස්තිකරන සූදානම් මනසක් ඇති කරගන්න අමාරුයි. ඉතින් ඊට පස්සේ තමයි මේ විදියට සතිය මේ විවේක ස්ථානක ඉඳලා කරලා ඊට පස්සේ තමයි අපිට මේ රූප බලන, සද්ධාහන, ගඳ බලන, රස බලන ආදී අනෙකුත් නානාවිද ක්‍රියාවල් කරන ගමන් කොතෙක් දුරට ආනාපාන දිගේ විතරක් නෙවෙයි වම දකුණ දිගේ විතරක් නෙවෙයි විවිධ අරමුණු වලට මාරු වෙද්දී කෙතෙක් දුරට සත්‍ය පවත්වන්න පුළුවන්ද කියන එක වගේ තමයි ඔය සතිපට්ඨානි ධම්මානුපස්සනා කියන පැත්තට යන්නේ. ඉතින් මේ හතරම ජීවිතේ විශාල වෙනසක් ඇති කරනවා කෙනෙකුගේ. ඒ වෙනසක් ඇති කරන්නේ මුද්දටම මූලධර්ම ධර්ම දාන්න තියෙන උන්ටටම ලෑස්තිලා ගිය කෙනාට තමයි සතර සතිපට්ඨාන උන්ටට අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ නැත්නම් අපි ඒකෙදී ওই එක එක තමයි හැප්පෙන ස්ථාන හතරක් වශයෙන් තමයි පේන්නේ. අන්නේම තියෙද්දිත් බාධාවල් තියෙද්දිත් වේදනා හිතූ දේවල් නැතුව නොසිතූ අමර වේදනා එනවා. හිතත් විසිරෙනවා තේරෙනවා. බලන අහන හැම වෙලාවෙම කරදරයක් කෙලස් ආන විදිහට පේන්න පටන් අරගෙන තියෙද්දිත් භවනා අතන ඇර දිගට කරනවා නම් අපි කියනවා ඒකට සති ඉන්ද්‍රිය වශයෙන් වැඩෙනවා කියලා. ශ්‍රද්ධාව කඩාගන්නේ, වීර්ය කඩාගන්නේ, සමාධිය නැතුණා, ප්‍රඥා නැතුණා කියන්නේ නැතුව සතිය දිගට වඩනවා. ඉතින් ඒ වාගේ එක වෘත්තියක්, එක ක්‍රියාවක්, එක හික්මීමක් එක දිගට පවත්වන්න බැරි කෙනාට තමයි පෘථජනය කියලා කියන්නේ. එයාට නිතරම ඉරියව් මාරු කරන්න. නිතරම අරමුණු මාරු කරන්න ඕනේ. එහෙම නැත්නම් භාවනා කරනකොට ඒක මොකක්වත් වේතු නැහැ කියලා අර නිත්‍ය සංඥාවක ඉන්නවා. ආන් මේ වගේ කෙනාට ඒ ඉන්ද්‍රිය මට්ටමට සතිය වඩන්න ගොඩක් බාහිරින් ආධාර උපකාර අවශ්‍යයි. කමඨාන් සුද්ධ කිරීම අවශ්‍යයි. ඉතින් ඒක වඩාගත් කෙනාට දැනෙන්නේ තමන්ට දැන් ඉන්ද්‍රිය මට්ටමට සතිය වැඩිලා තියෙනවා කියලා එක ඉරියව්වක වැඩි වෙලාවක් ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. එක අරමුණක නීරස වේවා රසවත් වේවා දිගට ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. එතකොට මේ සීලය වැඩි වෙලාවක් රකින්න පුළුවන්. ආන්නේ ගති වලින් පොඩි හික්මෙන ගතියක්, මේචල් වෙන ගතියක්. ඉතින් මේක හරි අමාරුයි. gedarator කාර්ය බහුල ජීවිත ගත කරන අයට Taman තුල Tamanගේ සිදුවෙන මේ වෙනස්කම් දකින්න කල් යනවා. නමුත් මේ මන භාවනා ඉදලා කැලේ ගත කරන ගුරුවරයෙක් යටතේ ඉන්න අවශ්‍ය පහසුකම් තියෙන කෙනාට මේක ඊට කලින් අවබෝධ කරගන්න පුළුවන් ගතියක් තියෙනවා වාසිදායක තත්ත්වයක්. ඉතින් ඒ විදිහට සතිය කාලයක් පවත්වන්න පුළුවන් කොයි ඉරියව්වෙත් කොයි බාධකාවත් නැව පෙරලා ගන්න නැතුව මුහුදේ ගමනක් දිගට යන්න පුළුවන් කැප්ටන් කෙනෙක් වගේ ගමන යනකොට යනකොට තමයි එයාට තේරෙන පටන් අරගන්නේ මේ කොච්චර දෝ අපි මේ දේ කරනකොට සතියෙන් නැතුව ගත කරන අවස්ථාවල් තියෙනවා වර්ධින අවස්ථාවල් තියෙනවා පරිධින අවස්ථාවල් තියෙනවා එව්වයිදී හිත නරක කර ගැනීම තමයි සංසාරේ බය දන්නේ නැති කෙනාගේ හැටි. සංසාරේ දන්න කෙනා බය කෙනා වැරදුනා පෙරදුනා කියලා හිත නරක කරගන්න නැතුව දිගින් දිගට කරන්න යනට යාට තේරෙනවා ගාක් කල් ගියාට පස්සේ තමයි මම සතියෙන් ඉන්න උත්සාහ කරාට ගොඩක් වෙලාට ඉන්නේ අසතියෙන් කියලා මං හිතන විදිහට නෙවෙයි වැඩ වෙන්නේ කියලා අසතිය තේරුම් අරගෙන පශ්චාත්තාප නොවි ඒකට මුහුණ දෙන තත්ත්වයට යනකොට ඒකේ නා ලෞකික වශයෙන් භෞතික වශයෙන් ලබන්න පුළුවන් විශාල දියුණුවකට නායකත්ව පුහුණුවකට එහෙම නැත්නම් පිරිස් පරිපාලන වැඩකට එහෙම නැත්නම් ප්‍රමුඛතාවයක් දෙන්න පුළුවන් තත්වෙට මැනේජ්මන්ට් ස්කිල්ස් ඩෙවලොප් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ 100ක් හරියට කරනවා කියන එක නෙමෙයි වැරද්ද බාර ගන්න ලෑස්ති. තරගයට ඉදිරිපත් වෙලා පරදිනවට ප්‍රශ්න නැහැ. තරගය කියන්නේ දිනනවා විතරක් කියක නෙවෙයි. ආහනේ විදියට කටයුතු කරන එක්කනාගේ මේ මූලධර්ම මේම සිද්ධ වුණාට එයාගේ හරියන පැත්ත වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ මොකද එයා සූදානම්ෙන් යන්නේ පෙරදුනත් කමක් නැහැ කියලා. මගේ අධ්‍යාපන ජීවිතේ මම හැදුනේ gedara dora gedara අපේ අයියලා අක්කලා ඉතාමත්ම දක්ෂයි. හැම කෙනාම ලියන්නේ ප්‍රතිඵල බලාපොරොත්තුෙන් ලිය කියලා. මම ළඟ එහෙම එකක් තිබුණේම නැහැ. මම කරන්නේ අන්තම් පාස් වෙන එක. ඉතින් ඒ නිසා මම නිකන් ওই කර කෝච්චි පිටිපස්සේ මැදිලා යන කෝච්චි පෙට්ටි වගේ ඇදිලා ගියා. ඉතින් මට එහෙම පළවෙනිය වෙන්න ඕන කමක් තිබුණෙත් නැහැ. උසස්ම පාස් වීමක් ලබා ගන්න ඕනෙත් නැහැ. හැබැයි ඇරියේ නැහැ. දිගින් දිගට දිගින් දිගට කරලා ඔය උස සාමාන්‍ය පෙළ දෙවෙනි සැරේදී පාස් වුණා. උසස් පෙළත් දෙවෙනි සැරේදී පාස් වුණා. විශ්වවිද්‍යාලයට ගියා. යන්තම් 3rd class degree එකක් ගත්තා. ඉවර වෙනකොටම post graduate register වුණා. ඉතින් අනික් කට්ටිය ඔක්කොම ඒ වෙනකොට ලව් affair එකක් පටන් ගන්න, job එකක් පටන් අරගෙන බිස්නස් පටන් ගන්න ඔක්කොමලා නතර වුණා. මම යනවා. මම දිගින් දිගට දිගින් දිගට යන්න පටන් අරගත්තා. ඒ මොකද මේ පරදිනවා කියන එක දෙයක් නැහැ ඒකේ. දිනුවයි කියන එකත් දෙයක් නැහැ. ඉතින් මෙන්න මේ මම කතා කරන මේ මධ්‍යම දේ මදහත් දෙයට කැමති වෙන ගතිය මගේ ජීවිතේ මට මේ පැවිදි වෙලා මේ වගේ සතිය කියලා දෙන මට්ටමට එන්න පුළුවන් වුණා. මට විශේෂ දක්ෂකම් තිබුණේ නැහැ. මම හරි සතුටු වෙනවා ඒක ගැන. තිබුණා නම් මට මොනවා හරි පිස්සුවක් හැදෙනවා. කිසිම විශේෂ දක්ෂතාවයක් නැහැ. හැබැයි නිකන් සිටිසන් ජෝන් වෙන්න තමයි ඕනකම තියෙන්නේ. සිරිබිරිස් වෙන්නේ. එනත අයියා වෙන්න ඕනකම මොකුත් නැහැ මොකුත් නැහැ. හැබැයි බලනකොට අයියා වෙන්න ගිය කට්ටිය නිකම්ම කකුල් මාට්ටු වැටිලා මග. ඉතින් මට පේනවා ඒවා. හැබැයි මම කකුල් මාට්ටු දැම්මත් නෙවෙයි. මොකද එහෙම පොසිෂන් එක මට එහෙම තත්ත්වයක් තිබුණේ නැහැ. ඒ නිසා ඒ සති බලයට එනකොට පරාජය බාල ගන්නට ලැහැත්ති කිසියම් පශ්චාත්තාවයක් නැහැ. පැරදුණයි කියලා ඊගාව සැරේ ප්‍රයත්නය කරන්න කිසිසේත්ම මේ මන්දෝත්සහයි ගතියක් නැහැ. අර පිපිච්ච මලක් වගේ දිගටම වැඩ කරන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් එතෙන්ද සති බලයට යනකොට ඉතින් ගොඩක් පරිප්පු කාලා ගොඩක් දේවල් විඳලා ඉතින් ඒත් දිගට යන කෙනාට විතරක් හම් වෙනවා මෙච්චර වඩන සතිය ලෞකික දියුණුව සඳහා ගන්නත් පුළුවන් ලෝකෝත්තර දියුණුව සඳහා ගන්නත් පුළුවන් කියලා දෙපැත්ත පාර දෙක පේන්න පටන් අරගන්න. ඉතින් එතෙන්ට යනකම් තියෙන සතිය බටහිර ලෝකේ හොඳටම දියුණු කරලා තියෙනවා. ඒගොල්ලෝ සතිය වඩන්නේ භෞතික දියුණුවට. ලෞකික දියුණුවට ඒගොල්ලන්ට නිවනක් හෝ එහෙම නැත්නම් මේ දුකෙන් ගැලවීමක් නෙවෙයි. ඒගොල්ලෝ ටෙම්පරාරි දෙමිලක් විතරයි කරන්නේ. ඉතින් අපි අද ඉන්න ලෝකේ ඒ සති බලය පරමාර්ථ කරන ජීවත් වෙන ලෝකයක්. නමුත් මේ සති බලයට යනකොට සතියේ තියෙන සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන පෙළ ගැස්ම තුන්වෙනි තැන. ඊට පස්සේ බොජ්ජංග වලට යනකොට පළවෙනි තැනට එනවා. ඒ කියන්නේ නිවනට සතිය යොමු වෙන්නේ මේ කියන්නේ ලෞකික දියුණුව ලොකු දෙයක් නෙවෙයි. ලොකු දෙයක් තමයි වෙන ලොකු දෙයක් නෙවෙයි. මෙච්චර හදාගත්ත සතිය ලෝකෝත්තර බන්තබර දාගන්න ඕන කියලා බොජ්ජංග පැත්තකට යනකොට බොජ්ජංග පැත්තවලට යනකොට ඒක පළවෙනි තැනටම එනවා. ඇවිල්ලා ඊට පස්සේ සාන්තිකර ඉස්සර ගොරෝසු தত্ত্ব තුනක් හඳුල්ලා දෙනවා. ධම්මවිචය, විරිය, පීති වගේ. ඉතින් ඒක ජීවිතේ හරි මේ උද්‍යෝගමත් පැත්තක් තියෙනවා. ඒ කියන්නේ කුසීත තිබුණා නම් එයා නැගිටලා ගන්නවා. ඊගාවට එනවා මේ සතිය, සමාධිය, උපේක්ෂාව, පස්සද්ධිය වගේ බොහෝ සාන්තිකර ධර්ම. ඉතින් මේ දෙක දිහා බලාගෙන සතිය මුලට වෙලා ඉන්නවා. ඉතින් එතෙන්දී ਸਰවඥාන්සේ දේශනා කරනවා සතික්වහම් බික්කවේ සබ්බත්තිකම් වදාමි. ප්‍රීතිය ඇවිල්ලා හිත අවිසුණත් උපේක්ෂාවක් ඇවිල්ලා හිත සීතල වුණත් දෙකේදිම සතිය අවශ්‍යයි. ධම්මවිචයක් ඇවිල්ලා හිත කරුණු කාරණා හොඳට විස්තර කරමින් අවිශ්වේෂය හරහර යන්න ගියත් එතන පස්සද්ධියක් ඇවිල්ලා ඔහේ එතනම සාන්ත වෙලා බහින්න ගියත් දෙකින්ම සත් දෙකම සතිය දැනගන්න ඕන. ඉතින් ඒත්ෙන්ද යනකොට සතියේ නායකත්වයේ දෙන්න පටන් අරගෙන තියෙනවා. හැබැයි එතකොට ලෞකික දේවල් පොඩ්ඩක් එයාට තේරෙන්න පටන් ගන්නවා බොළඳයි කියලා. ළමා වැඩක් වගේ. ඒ කටියට ලිංගිකිත ලිංගික පරිණතියටපත් වෙන්නේ ඉස්සෙල්ලා කෙනෙක් ආස්වාදයේ පිංස කරන මේ සෙල්ලම් බඩුත් එක කරන සෙල්ලම් වෙනුවට ලිංගික ආස්වාදයේ ආවට පස්සේ පරිණතිය ආවට පස්සේ එයා පෞල් ජීවිතයකට එහෙම නැත්නම් පරිණත ජීවිතයට පුරුදු වෙන. ඒකට අගයන් ආඩම්බර වෙනස් වෙනවා. ඒ වෙනස් වෙනකොට බිල් කටුව හැන්දර කොස්කොට නැට් ගොට්ටට ඉතින් ආයිබුවන් කියලා මේ ලෞකික පැත්ත අතහැරලා මේ කතාවට ලෝකෝත්තර පැත්තට යනවා. ඒ ලෝකෝත්තර පැත්තට යෑම Tamanටම පේන පසුබෑමක් විදියට ලෝකයටත් පේන පසුබෑමක් විදියට ලෝකයට තුන මෙච්චර ගේමක් දීගෙන ජයග්‍රහීව කටයුතු කරපේකන දැන් අකුල තට්ටු අකුලගෙන කට්ට ඇතුළට වෙච්ච ගෙම්බෙක් ඉබ්බෙක් වාගේ ලෝකෝත්තර පැත්තට යන්න හදනවා කියලා. ඒක යෝගාවචරයාගෙත් අගයන් ආඩම්බර ලොකු පටලවිල්ලක් එනවා. ඒක ඊටාම කාර්යබහුල ජීවිතව মালටි ටාස්කින් කර කර වැඩ කරන අයට මේක මතුවෙච්චාම මුද්දටම ළඟ ඉඳලා කවුරු හරි අත්තල දෙන්න ඕනේ කියන්න මේ සතිය දියුණුවක් මේ වෙලා තියෙන කියලා. එතකොට ඕන් නැද්ද ඕනෙම නැහැ. first thing first. කලිටුදී මෙහෙමයි කරන්න කියලා. ඉතින් එතෙන්ද යනකම්ම වගේ ඒ මට්ටමට යනකම් වගේ ගිහි වෙඳලා වැඩ කරන්න පුළුවන්. එතෙන්ට ගියාට පස්සේ ওই සති සම්බොජ්ජක මට්ටමට ගියාට පස්සේ පැවිදුණත් එකයි ගිහුණත් එකයි. එයාට තේරෙනවා කොයි දේ ආවත් Taman ඒ නිවනට තුඩු දෙන නිවනට යොමු කරන විදියට මේක පාවිච්චි කරන්නේ කොහොමද? එහෙම නැත්නම් මේක ලෞකිකව ත්‍යාග්‍රහී ජීවිතයක් ගත කරන්න පාවිච්චි කරන්නේ කොහොමද කියලා ආන්නේ දෙක අතර මැද තමයි අද ගොඩක් අපි භවනා ලෝකේ ඇත්ත හම්බ වෙන්නේ. ඉතින් අපිට සිද්ධ වෙනවා මේ දෙපැත්තටම දෙආකාරයටම උන අනුග්‍රහකරනද ඒ මොකද ප්‍රශ්න කරනවා එහෙම නැතුව සතිවන්න හැම කෙනාම නිවනට යා යුතුයි කියලා හිතනවා නම් මේක බුද්ධඝම් කරන්න කරන වැඩක් කියලා අපිට චෝදනා එනවා සතිපාසලේ. එහෙම කන්නේ. ඒ යන්න හදන්නේ සති බලය ආවට පස්සේ ලෞකික ලෝකෝත්තර දෙකෙන් කොයි එකටද කියන එක විවෘත මාතෘකාවක්. කොයි එකේරුවා සාර්ථකයි. ලෞකික කෙරුවා සාර්ථකයි අසත් දෙකම සාර්ථකයි. ඉතින් ඒකට ඇඟිලි ගහන්න යන්නේ කවුරක්වත්. මේ මොකද ගෙනාවු අදිෂ්ඨාන මොනවද කියලා දන්නේ නැති නිසා නමුත් ඒකට හොඳ වාතාවරණයක් පසුබිම සකස් කිරීමක් තමයි සති බලයේ ඉඳලා සති බොජ්ජංගයට යනකොට වෙන්නේ ඊට පස්සේ එයාට සම්මා දිට්ඨියක් ඇති වෙන්න පටන් ගන්නවා. දේවල් ලෝකේ ප්‍රස්තාවල් ලෝකේ මේ අවස්ථාවල් ලෝකේ සම්මදාම සමානයි. Taman එකේ කොයි එකද පාවිච්චි කරන්නේ? කොයි එකටද ප්‍රමුඛතාවය දෙන්නේ කියන එක ඇත්තටම අපි මේ ජීවිතේ කරනවටත් වැඩිය ගිය ආත්මේ ඉඳලම ගෙනාවු ජම්මාන්තර ගතියක් වගේ තමයි පේන්න තියෙන්නේ. ඒ නිසා ඒක දැනගෙන මේ ජීවිතේදී හෝ මේ සත්‍ය වගේ ධර්මයක් කිට්ටු කරගෙන, කල්යාණ මිත්‍රාශ්‍රයක් ඇති කරගෙන, යෝනිසමංස්කාරයක් ඇති කරගෙන ඒ සුදුසු පරිසර දුන්නොත් තමන්ට මේ අලුත් සංකල්ප ඇති කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් ගියාත්මේ ගినాපු යම් යම් ප්‍රණිති ප්‍රාර්ථනා නැවත සලකා බලන්න උනත් පුළුවන්. ඉතින් එතකොට යාට මේ තමන් කතා කරන වචන වල සම්මා වාචාව තේරෙන්න පටන් අර ගන්නවා. සම්මා වාචා කියලා කියන්නේ විරති චෛතසිකය. යම නොකර සිටීමක් විතරයි තියෙන්නේ. අපි ගොඩක් වෙලාවට අනවශ්‍ය දේ කතා කරන්න ගිහලා ගොඩක් ප්‍රශ්න ඇති කර ගන්නවා. ඉතින් ඒ නිසා සම්මා වාචා තේරෙන්න ওই සත්‍ය ගොඩාක් ඉස්සරහට යන්න ඕනේ. සම්මා කම්මන්ත. දැන් අපිට මේ කොරෝනා ඇවිල්ලා මේ ඇඳිර නීති ඇවිල්ලා අපිට තේරිලා තියෙනවා විඳ තරම් අර පාරිභෝගිකත්වයට යන්න බෑ. අතිශෝක්තියට යන්න බෑ. තියෙන දේ යැපෙන්න පුරුදු වෙනවා. ඒකට කළ යුතු කර්මාන්ත මේකයි කියලා තේරෙනවා. අන්නේ විදිහට අපි මේ වගේ කරදර නොතිබුණා නම් අපි ගොඩක් වෙලාවට කරන්නේ අතිශෝක්ති වැඩ. පාරිභෝගිකත්වයට ලක් වෙන වැඩ. ඉතින් මං කියන්නේ මේක හොඳක් කියලා. නැත්නම් එහෙම මෙහෙමත් කරන්න පුළුවන් කියලා පේනවා ලෝකයට. දැන් මාස ගාණක් අපි ඒ වගේ නිකන් මේ ලංකාව විශ්වාස ගත්තාම මේ ඇන්තිනීචී තත්ත්වයක් යටතේදී කර්මාන්තවල පැහැදිලි වෙනසක් පේන්න තියෙනවා. මම දැක්කා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සාමිවරයෙක් කතා කරනවා. ඒකල කියනවා මේ නගරවල වීදිවල කුණු ගෙනියන මිනිස්සු සුපර් මාකට් වලට ෂෙල්ස් වල බඩු දාන මිනිස්සු තැපැල් දෙපාර්තමේන්තුව වගේ මිනිස්සු වෙනදා ගණන් ගත්තේම නැති මිනිස්සු. එහෙම නැත්නම් මේ පහත් වැඩ කියලා හිතුව මිනිස්සුන්ගේ සිදුවෙන සේවය කොච්චරද කියලා. මොකද ඒක අත්‍යවශ්‍ය සේවාවක්. අපි හිතුවේ ඔය සුකෝපභෝගී දේවල් වල තමයි වැඩියෙන් ගෙවන්න ඕනේ කියලා. ඉතින් ඒවට ගරු කරන්න ඕනේ කාලයක්. ඒ වෙනත සම්මා කම්මන්ත කියන එක තේරෙන පටන් අර ගන්නවා. සතියෙන් ඉන්නකොට. එතකොට තමයි ජීවන රටාව වෙනස් කරගන්නේ. අපි කේල් ගහ ගන්න දයන්නේ පොල් ගහ ගන්න දයන්නේ කියලා හැරෙන තාලේ තේරෙන්නේ ඔය ආජීවය පිළිබඳව අපි සැලකිලිමත් වෙනකොට. ඉතින් ආජීවය වැරදි නම් කුසීත වෙනවා. වස්තුව කාලය අවස්ථාවල් පැහැර යනවා. ආජීවය හරිනම් පුදුමාකාර විදි වීර්යයක් එන්න පටන් අර ගන්නවා. කොත්තනකවත් බිම දාන්න බැරි වීර්යයක් එනවා. එතකොට මේ අපරාජිත තත්වයකටපත් වෙනවා ආජීවය හරි කෙනා. අපරාජිත කියනකට වැඩි එකට කියන්නේ නිතරක ජයක් ලබන කෙනෙක් කියලා. කිසි කෙනෙක් එක්ක රණ්ඩුවක් කරන්නේ ආජීවය සකස් කරගත්තට පස්සේ කියලා යන්න පුළුවන් ගමන මොකක්වත් වෙන්නේ නැහැ කියලා. එතකොට එයාට එන මේ වීර්ය වායාමයේ තටමන වීර්යක් නෙවෙයි, দাঁඩි දාන වීර්යක් නෙවෙයි, ඥාන සංප්‍රයුක්ත වීර්යක් තියෙන්නේ. ඒ කියන්නේ අත නෑර දිගට පවත්වන එකක්. එතකොට සතිය අර පටන් ගන්නකොට තිබුණ ආධුනික සතිය වෙනුවට මෙතන මහ පුළු සතියක් තේරෙනවා අපි අද උදෙත් කතා කරා අසතියෙන් ඉන්නකොට අසතියෙන් ඉන්න බව තේරෙනවා. අසතියක් කියලා දෙයක් නැහැ. හැම වෙලාවෙම අපි නොදැන හිටියත් නොදැන හිටි බවක් දන්නවා. කියලා මේ සතියට අසතියත් අසතිය අත්‍යවශ්‍ය බවත් ඒක සතියට අහු වෙන බවත් ඒක manussකම ඉක්මවල තියෙන දෙයක් බවත් කියලා මහා මේ ලෝකය විශාල පුල් තිරයක් ප්‍රස්තාවක් possibility එකක් probability එකක් කියලා සතියට තේරෙනකොට යාට තේරෙනවා මේ ඔක්කොම උප්පත්තියේදීම තිබිච්ච සහජ ලකුණු අපි වර ඉස්මතු කරගන්න එක තමයි කිරුවේ කියලා ඒ සම්මා සතියට එනකොට ඒ කෙනාට ක්ෂණ මාත්‍ර වශයෙන් එන සත්‍ය සමාධිය ක්ෂණික සමාධිය ඒක හරියට මේ කැරකෙන බැරල් එකක් උඩ යන ගම ඒකේ සමමිතික භාවයේ පොළවේ ඇවිදිනා වාගේ සමතුලිත භාවයේ නඩත්තු කරනවා වගේ කරන කොයි දෙයක වුණත් හරියට එල්ලයක් බලලා ફોકસ කරලා කරන්න පුළුවන් ගතියක් එනවා. ඉතින් එතකොට පේනවා මේ වගේ මේ අර සම්මා දිට්ඨි මුල් කරගෙන යන ගමනක් යනකොට ආයේ වෙනම නිවනක් නැති වුණත් මෙතෙක් මෙච්චර මේ අවුල් කරගත්ත ලෝකේ නිකන් අනාකූලව යන හැටි සමනලයට අතුනමන වගේ හැමදේම එකඟ වෙලා ඉන හැටි ඒක කවුරුත් කරන දෙයක් නෙවෙයි. එහෙම කරන්නේ නැතුව ස්වභාව ධර්මයේ විදිහින්ම මේ සිදුවෙන දෙයට අනුගත වීමක් තමයි ඔය සම්මා කියන වචනේ තියෙන්නේ. ඒක පුළුල් අවබෝධයෙන් දෘෂ්ටි හරියනවා. පුළුල් මතයෙන් සංකල්ප හරියනවා. කතාව කර්මාන්තේ ජීවිකාවෘතිය යහපත්. එහෙම නැත්නම් සුවදායි කාටත් හිත සුව සූරා කැමකින් තොර දෙයකට යන අතර තමන්ගේ වීර්යය සතිය සමාධියයි ඒව නිකන් ඇඟේ තියෙන දේවල් වශයෙන් මිස මේ විශේෂයෙන් කියනවා නම් මේ සතිය වඩන්න කියලා ප්‍රයත්න කරන්න හිතෙන්නේ නැහැ. හිත ඕනේ වෙන්නේ ඉබේ එන්න පටන් අර ගන්නවා. එතකොට තේරෙනවා manussත්වේ ලාභයම මේ සියල්ලගේම තෑග්ගක් කියලා. මනුස්සකම හම්බෙන්න මේ ඔක්කොම හම්බෙලා තියෙනවා. අපි ඇසුරු කරන අය අපිව නොමග අරිනවා. අපිට ලැබෙන හැම ඥානයක්ම අපි නොමග අරිනවා. අපිට ලැබෙන හැම උපකරණයකම අපි කපා ගන්නවා. වඳුරට දැලිපී හම්බෙලා වගේ. ඉතින් අර සම්මා පැත්තට යනකොට වෙන්නේ කොච්චර කවුරු නොම ගැරියත් Tamanට තේරෙනවා මේක හරියටියට පාවිච්චි කිරීම තාම ප්‍රමාණයි කියලා. කොච්චර වැරදිලා හිටියත් කොච්චර වැරදි ආයසුරු කරත් තාම ප්‍රමාණයි අපිට ඕන වෙලාවක හැරමු ලක්ෂයක් ලබා ගන්න පුළුවන් කියලා. අන්න වගේ ඉහළට යනකොට ලැබෙන මේ සතිය නිවනම තමයි. නමුත් නිවන නොලැබුණත් පෙරමග ලකුණු 15 එකට කියන ന്യാයස් අධිකමයි කියලා ന്യാය පේන්න පටන් අර ගන්නවා. ඉතින් එතකොට ඊගාව පදේ නිබ්බානස්ස සච්ච කිරියාවේ මේ නිවන සාක්ෂාත් කර